දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං හොඳයි වාසනාවන්ත පින්වතුන් මේ මොහොත වෙනකොට තථාගතයන් වහන්සේට සම්මා සම්බුද්ධ පූජාව පවත්ලා සිල් සමාදන් වෙලා තමන් විසින් සොයා සපයා ගත්තා වූ පුද්ගලික ධනය වියපෑදම් කරලා ඒක සාංගික භික්ෂා දානයක් වශයෙන් පූජා කරන්නට සූදානම්. මේ මොහොතේ දානය පිළිබඳවත් දන් දෙන පින්වතුන්ට මේ සතරමා භූත තුලින් සිදුවෙන්නා වූ ක්‍රියාදාමය පිළිබඳවත් දැනුවත් වීම වඩාත් වැදගත්. තථාගතයන් වහන්සේ දේශනා කළා දානංච ධම්මචරියාච ඥාතකානංච සංගවෝ කියලා. මේකේ සාමාන්‍ය අර්ථකතනය තමයි දන් දීමද ධම්මචරියාවේ ඇසිරීමද කියන අර්ථය. දන් දීම කියන අර්ථය බලනකොට කවුද දන් දෙන්නේ කියන ප්‍රශ්නය දැන් මෙතන ඇති වෙලා තියෙනවා. දන් දීම කියලා කියනකොට කාටද දන් දෙන්නේ කියන ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙනවා. එහෙනම් කවුද දන් දෙන්නේ? කාටද දන් දෙන්නේ? මොනවද දන් දෙන්නේ? කුමක් නිසාද දන් දෙන්නේ කියන මේ කාරණා ගැන බලනකොට අපට පෑදිලිව පේනවා තථාගතයන් වහන්සේ දන් දෙන්නයි කියන මේ සාමාන්‍ය අර්ථයෙන් මේක දේශනා නොකළ බව. දන් දෙන අය අපි හිතනවා අපට දානයක් දුන්නයි කියලා. නෑ පින්වතුනි, ඒක වැරදි ආකල්පයක්. දන් දෙන කිසිම කෙනෙක් තව කෙනෙකුට දානයක් දෙන්න එයාටමයි එයා දන් දී ගන්නේ. ඇයි යම්කිසි පින්වතෙක් ඔදිව්‍යංජන අදාගෙන බත් අදාගෙන පරිස්කාර අදාගෙන ඇවිල්ලා පූජා කරනකොට ඒක සාංගික දානයකට පූජා කළාට ඒකේ ආනිසංසයේ ආකාරයෙන් ලැබුණට දාණය අපට ලැබිලා තියෙනවා. හැබැයි අත්හැරීම අපට සිද්ධ වෙලා නැහැ. ඇයි උදේ මොකවත් තිබුණේ දැන් යම් යම් දේවල් අපට අයිති වෙලා තියෙනවා. ඊයේ අපට යමක් අල්ලා ගන්න තිබුණේ දැන් අපට අල්ලා ගන්න යමක් තියෙනවා. එහෙනම් දාණය ලබන කට්ටිය මේ ලෝකේ දාණය ලබන නිසා ඒ කට්ටිය දන් දීලා නැහැ. දන් දීලා තියෙන්නේ දන් ලබලා තියෙන්නේ ඇත්තටම දාණය දෙන පින්වතුන්. කුමක්ද මේකේ යථාර්ථය කියලා බලනකොට ඒ පින්වත්තුන් මේවා සෝදානම් කරලා සද්ධාවෙන් පිළියෙල කරලා පූජා කොට දන් දෙනකොට ඒ අයට දානයක් ලැබෙනවා ඒ තමයි මේ භවයේ නිවන් දකින්න අත්හැරීමේ දාණය ඒ අයට ඒ සිත පාළ වෙලා මේ සතරමා භූතයා තුලින් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් දුක් කරදර කම්කටොළු ඇතිලෙන්න පුළුවන් ඒ සෑම දෙයකින් මේගොල්ලෝ නිදහස් වෙලා එනන් තමන්ගේ මානසික සුවය වෙනුවෙන් දන් දීලා තමන්ගේ කායික සුවය වෙනුවෙන් දන් දීලා මේ සෑම නාමයක් රූපයක් අල්ලාගෙන ඉන්න නිසා Tamanට නැවත නැවත ඉපදිලා දුක් විඳින්න සිද්ධ වෙලා එනම් මේ බැඳීම් ටික ඔක්කොම අත්හැරියා කාටද දන් දුන්නේ? Taman වෙනුවෙන් දන් දුන්නේ. කාටද දන් දීගත්තේ? Tamanටමයි දීගත්තේ. එහෙනම් අපි විශාල වශයෙන් ව්‍යාපාදම් කරලා අපි දන් දෙන්න දන් දෙන්න වස්තුවශේ වෙනවා. බඩමුට්ටු ඉවර වෙනවා. ඊයේ අපේ කියලා කියපු ගොඩාක් දේවල් අද අපේ නෙමෙයි ඒවා අන්සතු වෙලා. එනම් මේ ලෝකයේ දුක පවතින ක්‍රමවේද දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි භෞතික ක්‍රමවේදය අනික් ක්‍රමය තමයි මානසික ක්‍රමවේදය එනම් භෞතික ක්‍රමවේදය තුළ බලනකොට ගෙවල් මගේ ඉඩම් මගේ රත්තරන් මගේ මුදල් මගේ යානවාන මගේ කියන මේ භෞතික නාම බලලා අපි මේවා අපේ අපටයි අයිති අපේ යටතේ තියන්නේ කියලා පාලනය කරන තාක්කල් ආරක්ෂා කිරීමේ දුක අපසතුයි ඒක නඩත්තු කිරීමේ දුක අපසතුයි. ඒක අයිමි වෙනවා යම්කිසි කෙනෙක් ගන්න යනවායි කියනකොට පොර බැදලා කෑ ගාලා නඩු කියලා ඒවත් එක්ක විශාල වශයෙන් වේසටපත් වෙන්නේ අපි. නමුත් අම්බලමේ නිදාගෙන ඉන්න යාචකෙක්ගෙන් ගිහලා ආනකොට එයා කියන මට ගෙවලුත් නෑ දොරවලුත් නෑ ඉඩනුත් නෑ රස්සාවකුත් නෑ ඊළඟ වේල කන්න බත්තේකුත් නෑ මට මොකවත් ප්‍රශ්නක් නෑ කියලා හැබැයි හැම දෙයක්ම තිබිලා අපට මානසිකත්වයෙන් ඉන්න පුළුවන් නම් අපි තරම් මේ ලෝකේ වාසනාවන්ත පිරිසක් නැති තරම් එහෙනම් මිනිසෙකුට තවත් ක්‍රමයක් තියෙනවා දුක පැමිණෙන. ඒ ක්‍රමවේදය තමයි තමන් මෙතන ඉඳලා කියනවා ආවල් තැනේ තියෙන මාලිගාව මගේ, ආවල් තැන නවත්තලා තියෙන වාහනය මගේ කියලා මානසිකව හැමදේම අල්ලාගෙන ඒ දේවල් නැති වෙයිද, පෑරගෙන යයිද, කවුරු හරි අයිතිවාසිකම් කියයිද, ගිහින් බලනකොට මායින් වෙනස් කරලාද මේ වගේ gedare ඉඳගෙන මානසිකව දුක් විඳ විඳ කන්නේත් නැතුව බොන්නේත් නැතුව නිදාගන්නෙත් නැතුව වේදනාව විඳිනවා. එහෙනම් කායික වශයෙන් මානසික වශයෙන් දුක් පැමිණෙනකොට අපට තියෙන එකම ප්‍රතිකර්මය එහෙම නැත්නම් මේ මානසික අසනීපයට කායික අසනීපයට තියෙන එකම බේසජ්‍ය පරික්කාරම් තමයි මේ දානය කියන පාර්මිතාව. එහෙනම් අපට මේවා මනසින් අත්හරින්න පුළුවන්. කල්පනා කරලා බලන්න අපේ දෙමව්පියෝ යනකොට මොනවද ගෙනිච්චේ? ඒ දෙමව්පියන්ගේ දෙමව්පියෝ කිරියම්මා කිරියත්තා යනකොට මොනවද ගෙනිච්චේ තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව මේ ලෝකේ ඉපදිච්ච නැති තැනක් නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි බොහොම දාණය නොකරපු තැනකුත් නැහැ කියලා දේශනා කරනවා. අපි විසින් ගෙවල් අදාගෙන කසාද බැඳගෙන පදිංචියට නොගිය තැනකුත් නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් මේ ලෝකේ හැම බිම්මංගලක්ම අපි අයිතිවාසිකම් කියලා හැමතැනම ගෙවල් අදලා හැමතැනම වපුරලා හැමතැනම ඉපදිලා හැමතැනම මැරිලා තාම අපට වැටහුන්නේ මේ සසර මේ වාගේ භයානකර දුක්සහිත එකක් කියලා. එහෙනම් අද අපට පිනක් පෑදුනා. අපි මොනවද කරන්නේ? මොනවටද මේ ලෝකෙට ආවේ? මොනවද මං කරගෙන ඉන්නේ කියන එක පිළිබඳ අවබෝධය ලබන්න. මිනිසක් බව ලැබපු සියලෝම දෙනා මේ ලෝකෙට මිනිසක් බව ලබන්නේ කසාද බඳලා ගෙවල් ලදාගෙන දොරවල් ලදාගෙන වස්තු සම්පත් එකතු කරගෙන සැප විඳින්න නෙමෙයි පංචකාම සැප විඳින්න නෙමෙයි පින්වත්නි මිනිසක් බව ලබන සෑම උත්මයෙක්ම මේ ලෝකේ සම්මා සම්බුද්ධ බෝධිය පච්චේක බුද්ධ බෝධිය අරියත් බෝධිය කියන තුන්තරා බෝධියකින් එකක පිරිණිවන් පාන්න තමයි ඉපදෙන්නේ එහෙනම් වටිනා මිනිසත් භවයට ಗುಣධර්ම වඩන්න භාවනා කරන්න සීල සමාධි ප්‍රඥා වඩන්න ඒ අවස්ථා දෙන්නේ නැතුව පංචකාමයන් පිනවන අවස්ථා දෙනවයි කියලා කියන්නේ අපට අතේ වියදමින් අපට කරගන්නා ඕනියමේ විපතක මාත කිසිම කෙනෙකුට නිවන් දක්වන්න බෑ එහෙනම් මිනිස්සු අපට ඕනියම් කරලා නැහැ, කොඩිවින කරලා නැහැ, බන්ධන කරලා නැහැ. අපි තමයි මේ ඇස පිනවන්න, කන පිනවන්න, හොඳට ලුණු ඇඹුල් වලින් උයලා දිව පිනවන්න, කායික තෘප්තිය ලබන්න, මානසික තෘප්තිය ලබන්න අපට අපිමයි ඕනියම කරගෙන තියෙන්නේ. දානංච ධම්මචර්යාච වලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ධම්මචර්යාව කියලා කියන්නේ කිසිම නාමයක් රූපයක් එක්ක සම්බන්ධ නොවි තමන්ට නිවනට අදාළ කටයුතු සම්පාදනය කරගෙන වැඩ නවත්තන එක තමයි මේ ලෝකේ ධම්මචර්යාව. එහෙනම් අපි ධම්මචර්යාව කියලා මේ දක්වා ඊටාගෙන සිටියේ යාපත් වැඩ කිරීම, පුණ්‍ය කටයුතු කිරීම, ආවාද අනුශාසනා දීම, ලෝක සත්‍යය දුකෙන් එතර කිරීම තමයි හොඳ වැඩක් කියලා. ඒ හොඳ වැඩේ කරන්න ගිය උත්මයෙක් ඉන්නවා සාරාංශක කල්ප ලක්ෂයක් ඇටමස්ලේ නාරදිදී පුදුමාකාර විදිහට දුක් විඳා ඒ මාබෝසතාණන් වහන්සේට තේරුණා තවත් දුන්නා තවත් ඔච්චරමයි කොච්චර දන් දුන්නා මේ මිනිස්සු හැදෙන්නේ ඉස්සෙල්ලාම මම වැඩේ නිමා කරනවායි කියලා ගෙවල් දොරවල් අත්හැරලා බෝධියට වාඩි වෙලා ඇද්දක පියාගත්තා අවුරුදු 6කට පස්සේ තමයි තේරුනේ ගැටෙන්න ගියාමත් ඉපදෙනවා හැලෙන්න ගියාමත් ඉපදෙනවා සැප දුන්නත් ඉපදෙනවා දුක් දුන්නත් ඉපදෙනවා දෙකම විසිකලාම ආයි ඉපදෙන්න රාත් වෙනවා එහෙනම් තථාගතයන් වහන්සේ අරියත් වූසේක කියලා කියන්නේ මේ විදිහේ ප්‍රඥාව පාළ වෙලා එහෙනම් අපි ගුණයාපත් වැඩ කරන්න කරන්න දන් දෙන්න දන් දෙන්න පින් කරන්න පින් කරන්න කුසල් ටික පින් ටික අපේ නමට බැර වෙනවා බැංකුවේ සල්ලි දැම්මා වාගේ මේක පොල් පොලි වෙලා ඒ පොලියට වැල් පොලි වෙලා දිව්‍ය ලෝක සැප සම්පත් හම්බෙනවා සක්විති රජකම හම්බෙනවා මහේසාක්‍ය දෙවිවරු වෙලා ඉපදෙනවා සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදෙනවා මේ ලෝකේ මේ පින් කුසල් ටික ඉවර කරන්න තව જાති කෝටියක් විතර ඉපදෙන්න සිද්ධ වෙනවා එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව උන්වහන්සේ මේ සැපය කියන එක දුකක් නම් දුකේ කියන එක දුකක් නම් ඇයි තථාගතයන් වහන්සේ දානංච කියලා ධර්මයක් දේශනා කළේ? දෙවිවරු එදා මොනවද මේ දානංච කියලා ඇහෙනකොට කෑගාල සාදුකාර දුනේ. ඒ දෙවිවරු මොනවද මේක තුලින් තේරුම් ගත්තේ කියලා බලනකොට තමන් වෙනුවෙන් දන් දෙන්න, තමන්ට දානේ දී ගන්න. එහෙනම් අපි භික්ෂා දානයක් පූජා කරනකොට අත්හැරීම පුරුදු කරන්න තමන්ටයි යහපත කරගන්නේ වැඩිහිටියෙකුට සත්කාර කරනකොට බේතේ දෙනකොට නාවලා පිරිසිදු කරනකොට Tamanටයි ಗುಣධර්ම වඩා ගන්නේ. එහෙනම් හනුන්ට යාපත් කරන හැම මොහොතෙම Tamanට යාපත දසගුණයකින් වැඩෙනවා. අනුන්ට දන් දෙන්න දන් දෙන්න අනිත් අයගේ කුසගින්න පුරවන්න අනිත් අයට යාපත කරන්න කරන්න Tamanගේ ගුණ යාපත්කම වැඩි වෙලා ಗುಣධර්ම වැඩි වෙලා සීල සමාධි ප්‍රඥා වැඩි වෙලා අයිතිව තිබිච්ච හැමදේම අත්තරිලා ඉපදෙන්න වෙන්න තිබිච්ච හේතුව නැති වෙලා අරියත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් තමන් වෙනුවෙන් දන් දෙන්නේ තමන් වෙනුවෙන් ಗುಣධර්ම වඩන්නේ එහෙනම් මේ හැම දෙයක්ම අත්හරින නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා තමන් වෙනුවෙන් හැමදේම කරලා තමන් වෙනුවෙන් දන් දීලා තමන් වෙනුවෙන් යාපත් ක්‍රියාවල යෙදෙන නිසා එයා ධම්මචර්යාවේ යෙදෙනවා ධර්මය කියලා කියන්නේ අන්ත දෙක නැති ස්වභාවයක් කෙනෙක් ඉස්සෙල්ලාම මතක තියාගන්නට ඕනේ පින්වතුනි ධර්මය කියලා කියන්නේ දුකක් නැති සැපක් නැති නිර්වාණ මාර්ගයක් කියන එක මතක තියාගන්නට ඕනේ. එහෙනම් දන් දෙනකොට කුසල් ලම්බෙනවා නම් ඒ කුසලයේ බලයෙන් අපි මේ මා පොළවේ උරුමකාරය වෙලා සක්විති රජකම ලැබෙනවා නම් ඒක ධර්මයක් වෙන්න බෑ ඒක ඉපදීමේ ක්‍රමවේදයක්. එහෙනම් දන් දෙන්න දන් දෙන්න තරහට දන් දෙන්න එහෙනම් ඒ දේ තුලින් අපට දුක හිමි වෙනවා නම් නැවත නැවත ඉපදිලා දුක ලබා ගන්නවා නම් ඒකත් ධර්මයක් නෙමෙයි පින්වතුනි එහෙනම් ධර්මය කියලා කියන්නේ යෝමම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝමම් පස්සති යමෙක් තථාගතයන් වහන්සේ දකිනවා නම් එයා ධර්මයේ දකිනවා යමෙක් ධර්මයේ දකිනවා නම් එයා තථාගතයන් වහන්සේ දකිනවා එහෙනම් දානය දෙනකොට ධම්මචර්යාව ඇසිරෙනවා නම් එයාගේ ස්වභාවය බුද්ධ ස්වභාවය වශයෙන් වෙනස් වෙන්න ඕනේ එයාගේ ස්වභාවය අරියත් ස්වභාවයේ බවට වෙනස්කම් ලබන්නට ඕනේ. එහෙනම් අපි දන් දෙනකොට අපට රජකමේ ස්වභාවය ලැබෙනවා නම්, දේව ස්වභාවය ලැබිලා දිව්‍ය ලෝකේ යනවා නම්, බ්‍රහ්ම ස්වභාවය ලැබිලා බ්‍රහ්ම ලෝකේ යනවා නම්, പ്രേත භූත ස්වභාවය ලැබිලා තිරිසන් ලෝකවලකින් ඉපදෙනවා නම්, පින්වතුනි ඒක ධම්මචර්යාව වෙන්න බෑ. එහෙනම් අපි දන් දිය යුත්තේ අපටයි කොහමද දන් දෙන්නේ අනේ මට මේක කරදරයක් මේක දන් දීලා මං නිදාස් වෙනවා එහෙනම් දන් දෙන්නේ එයාට යාපතක් වෙන පිණිස නොව මට යාපතක් වෙන පිණිස කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ දීපු දේ නැවත ලබා ගන්න දැන් බලන්න යම් කිසි කෙනෙකුට සරප්පු කුට්ටමක් තියෙනවා ඒකේ වටිනාකම රුපියල් 5000යි එයාට මේක අත්හැර ගන්න පුළුවන් කමක් නැහැ. අනේ මේ රුපියල් 5000 එකක් මගේ උපන් දිනේට පූජා කළේ මේක අත්හැරලා බෑ දන් දීලා බෑ කියලා එයා කල්පනා කරගෙන ඉන්නකොට එයාට ලෝකෝත්තර චෛතසිකයක් පාළ වෙනවා. සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත දාන සාගත අසංකාරික සිතක් පාළ වෙනවා. එයා හිතනවා මට නිදාගන්න විදියක් නැහැ, යන්න විදියක් නැහැ, එන්න විදියක් නැහැ. මම සරප්පු කොට්ටම පරිස්සම් කරන්න ඕනේ. ටිකක් ඈතට ගියත් මම කල්පනා කරනවා කාමරේ තියෙන සරප්පු දෙක කවුරු හරි ගනීද කියලා. එහෙනම් මේ තරම් දුක් විඳින්නේ මේක මගේ කියන නිසා මම මේක දන් දෙනවායි කියලා ඒක අරන් ගිහලා සංඝයාට පූජා කරනවා. පූජා කරලා අයිති අත්තරිනවා. දැන් ඇත්තටම එයාගේ මානසික සුවය දැන් එයා ලබා ගත්තා. එහෙනම් මේ දාණය තුලින් එයා විශාල විවේකයක් ලබනවා. දැන් එයාට නිින්ද යනවා. ගෙවල් දොරවල් දාලා දොරවල් වාන්න නැතුව ඕන තරම් දුර යන්න පුළුවන්. පරිසම් කරන්න කලබල වෙන්න හේතුවක් දැන් එයාට නැහැ. එහෙනම් බලන්න එයා මේ සරප්පු කුට්ටම දීලා කල්පනා කරනවා මේක බොහොම වටිනා සරප්පු කුට්ටමක් 5000ක් වටිනවා කවදරි මම පිරිනුවම් පාන්න පැයක් තියෙද්දරි මේ කුසලානි සංසයෙන් මණික්ගල් අල්ලපු රත්තරන් සරප්පු කුට්ටමක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරප ගමන් දැන් කල්පනා කරන්න අද සාමාන්‍ය දොරක් වාලා යන්න පුළුවන්කම තිබුණා මේකේ වටිනාකම කෝටි 10ක් විතර වෙනකොට දැන් මෙයාට සිද්ධ වෙනවා ගල් දොරවල් දාලා වාන්න මුරකාරයෝ ඒවායෝ දම්මලා පඩි ගෙවන්න දැන් සරපුවේ ප්‍රශ්නේ විසඳිලා නැහැ ඒක පොලි වෙලා මා පරිමාණ සරපු ප්‍රශ්නයක් වෙලා එහෙනම් කුරා කුඹියා තරම් ඉන්න ප්‍රශ්නය කුරා කුඹියා තරම් විසඳන්න නැතුව අලියෙක් වාගේ ලොකු කරුවාම ධම්වල දාලා බැඳලා ඒ වායේ ධම්මලා ඔණ්ඩුව තියාගෙන අලියා පාලනය කරන්න ගියාම උදේට කිලෝ 500යි දවල්ට කිලෝ 500යි රාට කිලෝ 500යි බැරල් 20ක වතුර කියලා කිව්වම දැන් නඩත්තු කරන්න පුළුවන් කමක් නැහැ පින්වතනි. එහෙනම් අපි ලබාපු මිනිසත් බවවල ගොඩාක් තැන්වල මේ දාණය දෙනවයි කියලා අපට අපි හොල තියාගෙන තියෙනවා අපට අපි ඕනියමක් කරගෙන තියෙනවා ඇයි මහත්ඵල ආනිසංස බලාපොරොත්තු වෙලා සක්විති රජකම බලාපොරොත්තු වෙලා ලස්සන සුදු පාට දේහය බලාපොරොත්තු වෙලා ප්‍රියමනාප පෙනුමක් බලාපොරොත්තු වෙලා ලෙඩ රෝග නැති නිරෝගිමත් කයක් බලාපොරොත්තු වෙලා දීර්ඝායුෂ බලාපොරොත්තු වෙලා ප්‍රඥාව බලාපොරොත්තු වෙලා බොහොම විවේක ජීවිතයක් පරිසරයක් බලාපොරොත්තු වෙලා බලන්න දන් දීලා මේ තරම් දේවල් ප්‍රාර්ථනා කරනකොට මේ දාණය අපි ඇයි දන් දෙන්නේ? මේක අපට කරදරයක්. මේ ලබාපු මිනිසත් භවයේ දුකක්. එහෙනම් මේ දුක නිවා කරගන්න මේ සංසාර විමුක්තිය පිණිස මේ හැමදේම සූදානම් කරලා දන් දීලා ඊට වඩා ලොකු දුකක් දැන් අරගෙන ඒ දුක නිවා කරන්න නැවත දන් දෙනවා ඒ දානේ තානිසංශ පිළිබඳව නැවත නැවත සීකල නැවත ප්‍රාර්ථනා කරනවා එහෙනම් එන්න එන්න අපේ ඌනියම ලොකු වෙනවද එන්න එන්න තුවාලේ පැසවෙනවද වේලෙනවද කියලා බැලුවාම මේක පොඩි පොඩි තුවාල ලොකු වෙලා පැසවලා කකුල් වලින් කෑල්ල කෑල්ල කපලා කකුල් දෙකම අයින් වෙන තැනට වැඩ සිද්ධ වෙලා පින්වතුනි එහෙනම් අපේ කෙලෙස් කියන එක දියවැඩියා රෝගී තත්ත්වයක් බවට පත් වෙලා අපේ කෙලෙස් ටික දියවැඩියා රෝගියාගේ කකුලේ තුවාලයක් බවට පත් වෙලා කොච්චර බේත් දැම්ම සනීප වෙන්න එන්න එන්න ලොකු වෙනවා එන්න එන්න මස් කුට්ටිය කුට්ටිය අඩු වෙනවා කාලයක් යනකොට අබ්බගත වෙනවා මානසික වශයෙන් ಗುಣධර්ම වශයෙන් අපි අබ්බගත වෙලා මේ වෙනකොටත් පින්වතනි එහෙනම් දන් දීමෙන් ප්‍රාර්ථනා කරලා ධම්මචර්යාවෙන් බැහැර වෙලා විශාල දේවල් අදහ හිමි වෙලා පින්වතුනි බලන්න තාපසයා ගස් යට ඉඳගෙන කොච්චර සන්තෝෂ වෙනවද එයාට මායින් අතරක් නැහැ ආරක්ෂා කරන්න එයාට වැටවල් නැහැ පරිස්සම් කරන්න ගෙවල් දොරවල් නැහැ නඩත්තු කරන්න එයාට වැටිච්ච ගමන් නිින්ද යනවා ඇස් දෙක වැව්වාම අරින්න හදාසක් නැහැ හැරලා මොනවා බලන්නද Tamanට කියලා බින් අඟලක්වත් නැත්තම් මේ ලෝකේ මොනවද මට බලන්න තියෙන්නේ එයා ඇස් අරින්නේ නැහැ පින්වතුනි ගම් වතුර යනවයි කිව්වත් ඇස් අරින්නේ නැහැ මිනිස්සු කලබල කලබල වෙලා කියලා කිව්වත් එයා ඇස්සරින්නේ හේතුව ඒක යාට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ජේ ඇතුලේ නිදාගෙන අපට අඩි සද්දයක් ලාවට ඇවුනොත් ඒ පැම පැත්තම ආලෝකයේ දල්වාගෙන මිනිස්සු කූද්දාගෙන ජනෙල් දොරවල් වලින් එළියට පැනලා මුළු වත්ත පුරාම ඇවිදිනවා. එළිය තිබිච්ච අර ප්ලාස්ටික් බේසම අරන් ගිහිල්ලාද වතුර ටැප් එකේ කරාමේ ගලවගෙන ගිහිල්ලාද එළිය තියෙන පාපිස්ස ඔරු අරන් ගිහිල්ලාද බලන්න පින්වතුනි කිසිම විවේකයක් නැති අවිවේකයට අපේ ජීවිතය ජීවිතය අපිපත් කරලා තියෙන තරම එහෙනම් දානංච කියලා කියන්නේ අපේ කායික සුවය මානසික සුවය පිණිස දන් දෙන දාණය. එහෙනම් අපේ විමුක්තිය පිණිස දෙන අත්හැරීම. එහෙනම් දානංච කියලා කියන තථාගත පණිවිඩයට එදා විශාල කෝටි ගණන් දෙවිවරු සාදුකාර දුන්නා ගස්ගල් දෙදරුම් කණ්ඩ තරම්. ඇයි ඒගොල්ලෝ සාදුකාර දුන්නේ? ඒගොල්ලන්ට තේරුණා අපි දන් දීලා සැප බලාපොරොත්තු වුණා. මහේ ශාක්‍යකම් බලාපොරොත්තු වුණා. විශාල විමාන පාල වේවා කියලා බලාපොරොත්තු වුණා. අද අපි අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු වෙලා. එහෙනම් මේක විඳලා ඉවර කරන්න බෑ. බුද්ධ ශාසන බලාගෙන ඉවර වෙලා යනවා. අපට එතනකින් ඉපදෙලා rahat වෙන්න පුළුවන් කමක් නෑ. එහෙනම් මේවා විඳ විඳ ඉන්නවා. එහෙනම් අපි දන් දීලා නෑ. දන් දෙනවයි කියලා ලෝභයේ වඩලා නැවත කවදාවත් මේ භවයක නිවන් දකින්න බැරි තරම් අපට අකටයුතු දේවල් අපි කරගෙන දෙවිවරු කම්පා වුණා. වෙවුලන්න පටන් ගත්තා. මේ හැම දෙයක්ම ඉවර කරන්න ඕනේ. අපට එයාට යාපත පිණිස දන් දෙන්න ඕනේ. අපේ විමුක්තිය මානසික සුවය පිණිස දන් දෙන්න ඕනේ. මේ මා මංගල සූත්‍රයේ දේශනා කළ ඉවර වෙනකොට දෙවිවරු සූදානම් හැම දෙයක්ම දන් දෙන්න අපේ විමුක්තිය පිණිස එහෙනම් මාගේ විමුක්තිය පිණිස මේ බත් දාණය දන් දෙමි මාගේ මානසික සුවය පිණිස මේ ව්‍යංජන දන් දෙමි මාගේ ිතසුව පිණිස මේ ගෙවල් දොරවල් හැම දෙයක්ම දන් දෙමි මේ විදිහට වුණාම එයාගේ විවේක සුවය කොච්චරද කියලා කිව්වොත් අර කොට්ට පුළුන් රොදක් අරගෙන උලඟට මිශ්‍ර කළාම වැටෙන තැන එයා දන්නේ නැහැ එයා උලඟත් එක්ක ගලාගෙන යනවා හේතුව එයාට මායිමක් සීමාවක් නැති නිසා එයා සීමාවක් නැති උලංගේ ඔයේ ගලාගෙන යනවා ඉතිච්ච තැන එයා එතන තැම්පත් වෙනවා නැවත ඉතිච්ච තැන නැවත ගලාගෙන යනවා මේ ලෝකයේ මිනිසක් බව ලැබපු අපටත් මේ වගේ මානසික සුවයක් තියෙන්නට ඕනේ ආකාශයේ පක්ෂියෙක් මොනතරම් නිදාසේ ජීවත් වෙනවද ඒගොල්ලෝ කෙත්වල වපුරන්නේත් නැත ඒගොල්ලෝ දෑතතරම් කපන්නේත් නැත අටුවල රැස් කරන්නේත් නැත නමුත් කුසගින්නේ මරුණයි කියලා සංගණනයකුත් මෙලව කිසිම තැනක නැත. නමුත් අපට බඩගින්නට කෑම කන්න අවුරුදු එකමාරකට වී ගබඩා කරගන්න නැද්ද? බැරි වෙනකොට කෑම කන්න ලක්ෂපාදාය ස්ථිර තැම්පතු දාගන්න නැද්ද? බලන්න අපි කුරුල්ලට තරම් මොනතරම් කෙලස් වැඩිලාද? සත්තුන් ළඟ නැති ගුණාංග අපි වඩලා එහෙනම් අපි මොනතරම් දුර්ලභ චරිතයක් වෙලාද? එහෙනම් මේ වගේ දුර්වලකම් අපි අදා ගන්නට ඕනේ. අපේ කර්මයට ලැබෙන බට්ටික අපිට නවත්තන්න බෑ පින්වතනි තථාගතයන් වහන්සේගේ යවහල්ව ආහාරයට ගන්න අවස්ථාව තථාගතයන් වහන්සේටවත් වළක්වන්න බෑ එහෙනම් මොනතරම් දානි පූජා කළත් බත් කටක් කන්න බැරි කුසලයේ නැති රාතන් වහන්සේ නමකුත් හිටියා මොනතරම් මිනිස්සු දුස්සීල වෙලා දානි නවත්තුවත් ඒ තථාගතයන් වහන්සේගේ සීවලී කියන රාතන් වහන්සේගේ දානි වරදන්න කිසිම කෙනෙකුට දක්ෂකමක් නැහැ එහෙනම් දානේ දෙන්නෙම නැහැ ශ්‍රාවක සංඝයාට බත් ඇටයක්වත් දෙන්නේ නැහැ හිටපු මිනිසුන්ට සිද්ධ වුණා තමන්ගේ අතින්ම ගිහින් දානේ පූජා කරලා මමමයි දන් දෙන්න එපා කිව්වේ මමමයි දාන ස්ලයිස්තුව නතර කළේ මමමයි මිනිසුන්ට තර්ජනය කළේ අන්තිමට මගේ අතින්ම මගේ අතේ තියෙන ඇඳෙම්ම ඒ සංඝයාට පූජා කරන්න සිද්ධ වුණා එහෙනම් බලන්න අපේ පාත්‍රයේ දානේ වළක්වන්න මේ ලෝකේ දක්ෂයෙක් නැහැ අපේ ආයුෂ වැඩි කරන්න දක්ෂයෙකුත් නැහැ අඩු කරන්න දක්ෂයෙකුත් නැහැ එහෙනම් අපි ඉපදෙන්නත් කලින් අපි වළඳන කෑම ප්‍රමාණය තීරණය වෙලා ඉවර ඉවරයි. අපි ඉපදෙන්න කලින් අපට ලැබෙන පැම් ප්‍රමාණය තීරණය වෙලා ඉවරයි. ඉපදෙන්න කලින් අපේ අධ්‍යාපනය අපි හම්බ කරන ධනය තීරණය වෙලා ඉවරයි. එතනින් යාට රුපියලක්වත් අපට හම්බ කරන්න බෑ පින්වතුනි. එහෙනම් මේ ලෝකයේ හැම දෙයක්ම ඉපදෙන්න කලින් මේ විඥාණයට අදාළ කර්මෙන් තීරණය වෙලා නම් හැම දෙයක්ම ලේඛනගත වෙලා නම් මොනවද මේ අනාවබෝධයෙන් අපි කරන යුද්ධය අපට ලැබෙන්නේ අක්කරයක් නම් මේ ලෝකේ අක්කර 100ක් ගන්න උත්සාහ කළාට එයාට අක්කරයට වඩා බිඳුවක්වත් ගන්න බෑ. එයාගේ පරම ආයුෂ අවුරුදු 12 මාරයි නම් 12 මාරට වඩා පැයක්වත් එයා ඉන්නේ එයා මේ සසරට ආයිබුවන් කියලා යන්න ඕනේ. එහෙනම් ආයුෂ වන්නේ සැපේ බලේ ප්‍රඥාව මේ විඥානයේ මේ මිනිසත්කම ලබනකොටම තීරණය වෙලා ඉවරයි පින්වත්නි. එහෙනම් අද අපි පරම සත්‍යයට සමවදිමු. තථාගතයන් වහන්සේගේ ධර්මයට සමවදිමු. මේ ලෝකයේ කිසිවක් මට වෙනස් කළ නොහැකි. කිසිම දෙයක් මට අලුතෙන් නිර්මාණය කරන්නට නොහැකි. හැම දෙයක්ම සිදුවිය යුතු ප්‍රකාරයට සිදු වෙනවා. හැමදේම යාපත් ලෙස සිදු වුණා. හැමදේම යාපත් ලෙස සිදු වෙමින් පවතිනවා. හැම දෙයක්ම යාපත් ලෙස සිදු වෙනවා අනාගතේ. මේ විදියට ත්‍රිකාලික චෛතසිකය පාල කරගෙන අපි මේ හැම දෙයක්ම අපි වෙනුවෙන් දන් දෙමු අපේ විමුක්තිය පිණිස දන් දෙමු අපට බාධාවක් කරදරයක් වෙච්ච නිසා හැම දෙයක්ම අපේ සිතසුව පිණිස කායික සුවේ පිණිස දන් දෙමු හැම දෙයක්ම අත්හැරලා මේ ලබාපු මිනිසත් භවයේ නැවත ඉපදෙන්න හේතුවක් නිර්මාණය කරන්න අපෝසත් තත්ත්වයට අපිපත් වෙමු එහෙම වුණොත් මේ භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා නැවත ඉපදෙන්න කර්මය අපට අයිමි වෙනවා. එහෙනම් ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනුවම් පාන්න මේ කුසලානිසංස ධර්මානිසංස මේ දානානිසංස සියල්ලම අප සියලු දෙනාටම හේතු වාසනාම වෙනවා. එහෙනම් දන් දෙන කෙනා ඇත්ත වශයෙන්ම දන් දෙන්නේ තමන් වෙනුවෙන් දන් දෙන්නේ තමන්ගේ විමුක්තිය පිණිස දන් දෙන්නේ තමන්ට කරදරයි මේවයි මේවා ඉපදෙන්න හේතු මේ මේ දේවල් දුක් විඳින්න හේතු මේ මේ දේවල් සසරට බැඳෙන්න හේතු ඒවා දන් දුන්නාම ඇත්ත වශයෙන්ම එයාටමයි එයා දන් දීගෙන තියෙන්නේ එයාගේ විමුක්තියට එයා වැඩ කරගෙන තියෙන්නේ එහෙනම් මේ පරම සත්‍ය දැනගෙන දානංච කියන ධර්ම චර්යාව තුල තියෙන තථාගතයන් වහන්සේ මේකේ තවත් ලෝකෝත්තර ධර්මතාවයක් දැනගත්තා. මේ ධර්මතාවය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මේ සිත්වල වපුරාගෙන නැවත නැවත සීකරමු. දන් දෙන හැම මොහොතෙම මා වෙනුවෙන් දන් දෙන්නේ මගේ සිතසුව පිණිස දන් දෙන්නේ මගේ විමුක්තිය පිණිස දන් දෙන්නේ කියන අවබෝධයෙන් දන් දීලා හත්තරලා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ අවසාන භවයේ බවට පත් කරගනිමු නැවත කිසිම භවයක උත්පත්තියකට නොගන්න පිණිස මේ ලබාපු මිනිස් මිනිසත් භවයේ නිමා කරගෙන සියලෝම දෙන අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරගනිමු. හොඳයි. දානය සංඝසතුස්කට පූජා කිරීම සඳහා මා කියන ලද ගාතාවන් මා කීවාට පසුව කියමු. සපරිකාරං ඉමං වික්ඛං බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බික්කු සංගස්ස දේම සපරික්ඛාරං ඉමං බික්ඛං බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බික්කු සංගස්ස දේම සපරික්ඛාරං ඉමං බික්ඛං බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බික්කු සංඝස්ස දේම ඉච්චිතං පච්චිතං තුයං කිපමේව සමිඤ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසේ යතා ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිජ්ජතු ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිජ්ජතු සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙයි Sukate wa minimisan suka. कौन हिम्मत है तुमको शोकत की वाणी तो ये दुआ से नहीं सकता Memang di barang mana Nah, Nah, අපිට වාඩි අනිවාර්යෙන් නම්බර් සූදානම් කරලා නිකම් ගාව නේ තමලන්න සූදානම් වෙන ගාව නේද සර් හ්ම් අපේ කමකම් පත්තේ ආශිර්වාද කරනවා හ්ම් හොඳයි සියලු දෙනාම tempත් වෙමු Thank you. ඔබ සාදු කියලා සාදු කියලා. හොඳයි මේ වාසනාවන්ත පින්වතුන් තමන් විසින් සොයා සපයාගත් ආව පුද්ගලික ධනය ව්‍යපෑදම් කරලා එම ධනය පූජනීය දානමය වස්තුවක් වශයෙන් සකස් කරලා තථාගතයන් වහන්සේ අභිමුඛයේ සම්බුද්ධ පූජාවක් කොට පූජා කරලා ඒකේ දෙවෙනි කොටස ආර්යමා සංඝරත්නයට භික්ෂා දානයක් කොට පූජා කරලා අට්ඨපරික්කාර සුළු පරික්කාර පූජා කරලා විශාල කුසලානිසංසදායක පුණ්‍ය කර්ම රාශියක් ඉෂ්ට සිද්ධ කරගත්තා. මේ පින්වතුන් මේ සියලෝම පුණ්‍යානිසංසයට වඩා විශේෂ කර්මයක් අද දවසේ නිර්මාණය කළා. ඒ තමයි දානානිසංස ධර්මදේශනාව තුළින් Taman ලබාගත්තා වූ අවබෝධය. බලාපොරොත්තුවක් නැතුව දන් දීම තමන්ගේ විමුක්තිය පිණිස දන් දීම සෑම දානයක්ම තමන්ටයි තමන් දෙන්නේ තමන් වෙනුවෙන්මයි දෙන්නේ තමන්ගේ නිවීම පිණිසයි දෙන්නේ කියන අවබෝධතා දාණය අද අපි හැමෝම ලබා ගත්තා මේ දානය කරනකොටගෙන මේ අවබෝධය කරනකොටගෙන අපි මේ මී මත ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි නිවීම පිණිස කටයුතු කරමු නම් සෑම මොහොතක් ගානේ අපගේ විමුක්තිය පිණිස අපි කටයුතු වල නිරත වෙමු නම් මේ කුසලානිසංසය තමයි ඇත්ත වශයෙන්ම අපට වටිනාකමින් අමිල වූ සෑම දානයක්ම පරාජය කරන දානානිසංස ධර්මයක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ පින්වතුන් මේ දාණය මෙතන දන් දීලා මෙතන ඉවර කළාට මේක ඉවර වෙන්නේ නැහැ. හැමදාම මේ දාණයෙන් <clears throat> ලබාගත්තා වූ අවබෝධයෙන් දන් දෙනකොට ලබාගත්තා වූ ප්‍රඥාව කරනකොටගෙන මේ ධාර්මික කටයුතු වල නිරත වෙනකොට මේ දාණය තව තවත් දීර්ඝ වෙනවා. මේක අපේ ජීවිත කාලය පුරාම පවතින දානයක් බවට පත් වෙනවා. එනනම් මේ දාණය එක්කෙනෙකුට දෙන්නෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. විශාල සංඛ්‍යාවක් ඒක රාශි වෙලා සම්බන්ධ වෙලා මුදල් ආයෝජනය කළා, උපස්ථාන කළා, ඒ විදිහටම සහයෝගය දක්වුවා. මුදල් වලින් උපකාර කරන්නේ නැති, උපදෙස් වලින් උපකාර කරන්නේ නැති එහෙනම් මේ වගේ විශාල කණ්ඩායමක පිරිසකගේ ඒකරාශී වීම තමයි අද මේ භික්ෂා දානය සම්බුද්ධ පූජාව මේ පරිස්කාර දානය කියලා බවට පත් උනේ. එනම් මේ දානානිසංස හැම දෙයක්ම මෙසේ සම්බන්ධ වෙච්ච සහයෝගී වෙච්ච අපෝපස්ථාන කරපු සියලුම දෙනාට අනුමෝදන් වේවා. මේ පින්වතුන්ට අනුමෝදන් වේවා. මේ පින්වතුන්ගේ දෙමව්පියන්ට අනුමෝදන් වේවා. ඒකාන්ත වශයෙන්ම ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන නිවනින් සැනසීමට මේ කුසලානිසංස පින්ආනිසංස හේතු වේවා වාසනාම වේවා